මේ දක්වා අපේ රටේ මද්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වලට කිසි පමාවක් තිබුණේ සියලුම ජාතීන් සහ ආගම් මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගැනීමේ දැකූ යම් ප්‍රමාදයන් නිසායි. අපි හැමතිස්සෙම දැකා බෞද්ධ ආගමික නායකයන් මේ මද්ද්‍රව්‍ය සටනේ පෙරමුණ ගන්නවා. ඒක නිසා අපි කල්පනා කෙරුවා අනිත් ආගමික නායකයිනොත් ඒ වගේම මේ සම්බන්ධයෙන් මැදිහත් කරගන්න. දැන් මද්ද්‍රව්‍ය නිවාරණ කමිටු පල්ලි මට්ටමින් ස්ථාපිත කරන්නට අපි කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම සියලුම කතෝලික දහම් පාසල්වල ඉරුදින දහම් පාසල්වලත් ඡයන්ගේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවනවා. ඉතින් අපි ඒ ගැන අපේ කතෝලික නායකතුමා මල්කම් රංජිත් කාඩිනල්තුමාව හමු වෙලා එතුමාගේ ආශිර්වාදය සහ අනුග්‍රහය මේ වැඩවලට ලබා ගැනීම සඳහා එතුමාව හම්බ වෙනවා බිෂොප් මන්දිරයේදී.